ඉන්දික මහත්මයා අවසරයි හම්බුනේ වංශරි මාව ඇහෙනවා නේද? ඇහෙනවා. ඔව්. අන්තරනේ වංශර මේ කොරෝනා කාලේ අර මොකවඩම් ගැන කිව්වා මට පොඩි වෙන ප්‍රශ්නයක් වම මේකට අර. ඉතින් පාලයක් තියෙන ප්‍රශ්නයක් හරියට වංශගේ මතය දැනගන්න තමයි කැමති එතන. දැන් සමහර වෙලාවට හම්බුනේ දැන් අර වයි. අපි වය මොකක් හරි අපේ රෝගයක් එහෙම නැත්නම් මොකක් හරි ආබාධයකදී අපි සාමාන්‍යයෙන් යන්නේ ඒ කියන වෛද්‍යවරයෙක් හරි දේශී හරි හරි වෛද්‍යවරයෙක් කාට ගිහිල්ලා හරි ඒක ගැන උපදේශක් ගන්නනේ බලන්නේ ප්‍රතිකාර හරි හරි රෝගයක් තියෙනවා නම් සාමාන්‍ය කෙනෙක්ගෙන් අහනවට වඩා අපි ගොඩක් වෙලාට වෛද්‍යවරයෙක් ගාවට යනවා. ඒ වගේම මේ අපි දැන් ධර්මදේශනායකදී වුණත් අපි විශ්වාස කරන්නේ අපේ භික්ෂුන් වහන්සේලා දැන් ගිහියන්ටත් බණ කියන්න පුළුවන් නම් මේ සම්පතර හේරුපාණි චන්ද්‍රවිලා වගේ අර අභිධර්මික අභිධර්මයේ දන්නේ නැති කෙනෙකුට ඒ විචිත්‍ර ධර්ම කතේ වෙන්න බෑ වගේම අර කුෂුණාංශලා සීලයක් රකින්න ගමන් තමයි ධර්ම දේශනා කරන්නේ. එතකොට එතන විශේෂඥතාවයක් වගේ දෙයක් තියෙනවනේ හැමෝටම. එතකොට ඒ වගේ එකක් තැනකින් ඒ කියන්නේ කියන පුද්ගලයා එතන අදාළයි වගේ එකක් මට තේරෙනවා. ඒ අදාළ කෙනාගෙන් තමයි අදාළ දේ අහන්න ඕනේ. ඒ වුණාට අඳුරනේ දැන් මෙහෙම මතයක් තියෙනනේ විද්‍යාවේ කියන්නේ කියන කෙනා වැදගත් නැහැ. නමුත් ඒ කාරණය තමයි වැදගත් කියලාත් අදහසක් තියෙනවා. ඔය දෙකේ පොඩි අර පරස්පරයක් වගේ දෙයක් තියෙනවා හඳුනේ. ඒක කොහොමද විසඳගන්නේ? අර සමහරලාට මම සරියුත් හාමුදුරන්ගේ කතන්දරවල අහලා තියෙනවා අර පොඩි මේ සාමනීර නමක් අර සිගුරක ඒ කියන දේවල් වුණත් සරියුත් හාමුදුරුව අහනවා කියන. ආලා ඒ සිගුර හදාගෙන තියෙනවා. එතකොට ඔකට කොහොමද හාමුදුරනේ මේ ඔබ වහන්සේගේ මතය දැනගන්නේ? අතන අපි තේරුම් ගන්න ඕන දැන් අපි සාමාන්‍ය සමාජයේ කියනවා වැඩි හිටියාට ගරු කරන්න ඕන කියලා. එතකොට වැඩි හිටි බව කියන එක අපට සාමාන්‍යයෙන් තේරුම් ගන්න පෙනෙන කාරණය තමයි වයෝවෘද්ධ භාවය. හැබැයි වයෝවෘද්ධ භාවය කියන එක වඳින්න ගරු කරන්න සුදුසු විදිහ එකක් නෙවෙයි. ඒක නිකන් පරණ වීමේ ප්‍රශ්නයක් තියෙන්නේ එතන. එතකොට ඇත්තටම ගරු කළ යුත්තේ සීල වර්ධ, ගුණ වර්ධ, තපෝ වර්ධ, ඥාන වර්ධ කියන தත්යන. සීල වර්ධ කියන්නේ සීලෙන් වැඩුණු බව, පරිණත බව. ඊළඟට ගුණ වර්ධ කියලා කියන්නේ ගුණයෙන් වැඩුණු බව, පරිණත බව. ඊළඟට තපෝ වර්ධ කියලා කියන්නේ ඉන්ද්‍රිය සංවරයෙන් වැඩුණු බව. ඥාන වර්ධ කියලා කියන්නේ ප්‍රඥාවෙන් වැඩුණු බව. එතකොට ඕවා තමයි වන්දනීය ගුණ. එතකොට වෘද්ධයාට වැඳිය යුතුයි කියලා කියනකොට අපි සාමාන්‍යයෙන් උපකල්පනය කරනවා වයසින් වැඩි හිටි වෙනකොට මේවා ඒතනත්තා තුල වැඩෙනවා කියන පොදු සමාජ සම්මුතියක ඉඳගෙනයි අපි කටයුතු කරන්නේ. එහෙම නැත්නම් අපි විශේෂ කොට ගත්තාම සමහර වෘද්ධ වෙන්නත් පුළුවන් වයසින් වෘද්ධ වෙලා ඔය මොකක්වත් ගුණයක් නැහැ. දුස්සීලකම්, පාපතරකම්, ඉන්ද්‍රිය අසංවරය, අකුසල්, අඥානකම මේවෙන් පිරීලා. හැබැයි වයසට ගිහින් ඉතින් ඒ නිසා වයස්ගත වෙනවා කියන එක වයස්ගත වෙනවාය කියන එක අමුතුවෙන් හිතාමතා කරන දෙයක් නෙමෙයි ඉර පායලා ඉර බහිනකොට සීලවන්තයක් දවසකින් වයසකට යනවා දුස්සීලයක් දවසකින් වයසට යනවා ඥානවන්තයක් දවසකින් වයසට යනවා අඥානයක් දවසකින් වයසට යනවා ඒ නිසා වයස්ගත වීම යනු ජීවත් වෙන්න තිබුණු ආයු කාලය ගෙවි යමින් මරණයට ලං වීමක් පමණයි එය බුදුදහමේ වන්දනීය තත්වයක් නෙමෙයි, පූජනීය තත්වයක් නෙමෙයි. නමුත් වැඩිහිටියා, වයසින් වැඩිහිටි තැනැත්තා වඳින්නට සුදුසුයි, පුදන්නට සුදුසුයි, ගරු කරන්නට සුදුසුයි කියලා කියන්නේ අර ගුණාංග ටික මේ තැනැත්තා සත්ව වයසට සාපේක්ෂව වර්ධනය වෙනවා කියන පොදු පිළිගැනීම මත ඉඳගන්න. ඉතින් අන්න ඒ වගේ භික්ෂුව කියන්නේ වෛද්‍යවරයා කියන්නේ ඒ ඒ භික්ෂුව ධර්ම සම්බන්ධව වෛද්‍යවරයා වෛද්‍ය කර්මය සම්බන්ධව ප්‍රවීණයි කියන පොදු විශ්වාසයක් ඇතුවයි අපි කටයුතු කරන්නේ. හැබැයි සමහර තැන්වලදී ඒක එහෙම නොවෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි පොදු විශ්වාසය එහෙම තියාගන්න ඕන. හැබැයි හැම විටම વિચારපූර්වක වෙන්න ඕන. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන කාරණය බෞද්ධයාට ඒ සම්බන්ධව මොකුත් තර්කයක් නැහැ හැබැයි එහෙම සද්ධා මාත්‍රයෙන් අරගෙන බෑ බුදුරජාණන් වහන්සේ දේශනා කරන කාරණයක් વિચારපූර්වකව විමසා ගත යුතුයි. එහෙම විමසලා ගත්තේ නැත්නම් අපේ ප්‍රඥාව වැඩෙන්නේ නැහැ. ඉතින් අන්න ඒ වගේ අපි සමාජ චාරිත්‍ර වාරිත්‍රවලදී අපි පොදු සම්මතයට ගරු කරන්නට ඕන මොකද ඒවට අපි අභියෝග කරන්න ගියොත් වැඩි කාලයක් මේ සමාජය හොඳ මට්ටමින් පවතින්න. දැන් ඒක අපිට උදටම දැක්ක අවස්ථාවක් තමයි අරගලය. එතකොට අරගලය තුළ මිනිස්සු ක්‍රියා කළේ යම්කිසි වැරදි දෙයකට විරෝධතාවය පාන්නට තමයි. ඒක අපට වැරදි කියන්න බෑ. ඒ කියන්නේ වරදකට උද්ඝෝෂණය කිරීම, ඒක වෙනස් කරන්න ඕන කියන එක ඒක මහජනයාට තියෙන අයිතියක් සහ ඒක නොසුදුසු දෙයක් නෙමෙයි. නමුත් ඒ හරහා ඊට පස්සේ ක්‍රියාත්මක වුණා නීතිය නොතකා හරින්න. ඊළඟට පාලනය ගණන් නොගන්නට ප්‍රභූත්වය නොසලකා හරින්නට නායකත්වයට අභියෝග කරන්න ගුණයට අභියෝග කරන්න මේ මට්ටමකට පරිවර්තනය. ඉතින් එහෙම වෙච්ච ගම එතන බරපතල අනර්ථයක් සිද්ධ වෙනවා. අන්න ඒ නිසා ඒ ඒ සිද්ධ වෙන සංස්කෘතික සහ සමාජ සදාචාරමය පළුද්ද ඇති නොවෙන්නට අපි හැම විටම සැලකිලිමත් වෙන්න ඕන සමාජ සම්මුතීන් තුල යම්කිසි සදාචාරාත්මක පදනමක් මත පනවා ගත්තුවට අපි පොදුවේ ගරු කරන්න. හැබැයි ඒ අතරතුර අපි පුද්ගලික විමසා බලන්න ඕන ඒ තුලින් යහපතක් වෙනවද නැද්ද කියලා ඒක වඩා අර්ථවත්ව කර හැකි ක්‍රමයක් අපිට පේනවා ඒක අපි පුද්ගලිකව අනුගමනය කරන්නටත් ඕන ඒක සමාජයට හඳුන්වා දීම යෝග්‍යයි කියලා හිතෙනවා නම් ඒකත් වඩා වැදගත්. උදාහරණයක් ඇටියට ගත්තොත් දැන් කොරෝනා සමය තුල වෛද්‍යවරු පොදුවේ කිව්වේ මුඛාවරණ පැළඳ ගන්න එතකොට දුරස්ත භාවයේ තියා ගන්න අත් සෝදන්න මේ ඒක රාශී වීම වලින් වළකින්න මේ වගේ කාරණා ටික. එතකොට අපි භික්ෂුන් වහන්සේලා හැටියට අපි තව ඇසුරු කරන කල්යාණ මිත්‍රොත් එක්කලා අපි කතා බහ කරනකොට අපි හඳුනාගත්ත මෙතනදී මේවාට අමතරව අපිට යම්කිසි ආධ්‍යාත්මික සත්කාරයක් කරන්න අපිට පිරිත් දේශනා තුළින් යම්කිසි වාක් ශක්තියක් මෙතනට ගොඩනගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ කම්පණය තුළින් යම් ශක්තියක් මෙතනට ගොඩනගන්න පුළුවන්. මානසික වශයෙන් සත්‍ය ක්‍රියාව තුළින් අපට යම් ශක්තියක් ගොඩනගන්න හැබැයි එහෙමයි කියලා අපි ඒ ශක්තිය ගොඩනගන්න ගිහලා ওই වෛද්‍යවරු කියන ඒවා වැදගත් නැහැ ඒවා අදාළ නැහැ හැමෝම සත්‍ය ක්‍රියා කරන්න හැමෝම පිළිත් කියන්න කියලා කිව්වොත් ඒක බරපතල අර්බුදයක්. ඒ නිසා අර සමාජ සම්මුතිය මත කරගෙන යන වැඩ ටික එහෙම කරගෙන යන්න ඉඩ හරින ගමන් අපි වෙනම පැත්තකින් දැනුවත් කරන්න ඕන ඔය ටිකට මෙන්න මේකත් එකතු කරගන්න. මේ තමන්ගේ ජීවිතේ තමන් කරලා තියෙන අවංක කුසලයක් තියෙනවා නම් තමන්ට සිහි කරන්න පුළුවන් නම් ඒක සිහි කරලා මෙන්න මේ වෙලාවට සත්‍යක්‍රියාවක් කරන්න. මොකද ඒකම වෙලාවක් අපි යොමු කරගත්තා. එතකොට සියලු දෙනාගේ මානසික ශක්තියකට එකතු වෙනවා. පිරිත් කියනකොට මෙන්න මේ වෙලාවට හැමදෙනාම පිරිත් කියන්නේ. මෙන්න මේ පිරිත් කියන්නේ. එතකොට ඒක අර රෝගය සම්බන්ධ ප්‍රවීණයි කියන පළපුරුද්ද තියන අයගේ කාර්යභාරය වෙනම කරගෙන යන අතරතුරේ අපි වික්ෂුන් වහන්සේලා හැටියට සහ විමුක්ති මාර්ගයේ යන අය හැටියට අපේ අත්දැකීමත් අපි හඳුනාගත්තු ආධ්‍යාත්මික සහ වාග්මය යම් ශක්තියක් තියෙනවා නම් අපිට ඒක එතනට අතිරේක බලයක් හැටියට යොදා ගන්න හැබැයි ඊට පස්සේ ඒක හාස්‍යජනක තත්ත්වයටපත් වෙනවා අර මේ වෛද්‍ය ඇමතිද එතකොට අනිත්‍ය පිළිබඳ වගකිව යුතු අයද ඒගොල්ලෝ මුට්ටි උස්සගෙන ගිහිල්ලා ගඟට දාන මට්ටමට එතකොට ඒගොල්ලන්ගේ ප්‍රවීණත්වයේ තියෙන වෛද්‍ය කර්මය සම්බන්ධව ඒවා පැත්තකින් තියලා ඒගොල්ලෝ මේ පිරිත් පැන් කලයක් කියලා කවුරු හරි ගෙන හින්දීප් එකක් ගඟට දාන මට්ටමකට ආවොත් ඒක හාස්‍යජනකයි. ඉතින් ඒ නිසා අපි හරි පරිස්සම් වෙන්නට ඕන හැම විටම පවතින සදාචාර සම්පන්න සමාජ සංස්කෘතිය සමාජ වාතාවරණය අපි රැක ගන්නටත් ඕන ඒකෙත් වැදගත් තැන් තියෙනවා ඒත් එක්කලා ඒකට පමණක් සීමා වෙන්නේ නැතුව අපි අපේ ඥාණය අපේ අත්දැකීම් පාවිච්චි කරලා ඒ ඒ தත්වයන් විසඳන්නට ඒ தත්වයන් එතෙන්දි ක්‍රියා කරන්නට වඩා යෝග්‍ය தත්වයන් තියෙනවා නම් ඒ தත්වයන් අප විසින් ප්‍රායෝගිකව පුහුණු කරලා අත්දකපු தත්වයන් නම් ඒවා සමාජයට හඳුන්වා දීම කිසිදු වරදක් නැහැ. එහෙම හඳුන්නේ. ඒකේ තවත් පැත්තක මට අදහසක් මම සමහරලාට අර දැන් ඒ කොරෝනා කාලෙම සමහර වෛද්‍යවරු අර ඒගොල්ලන්ට විශේෂඥතාවයේ තියෙන ඒ විෂය ගැන අර ශාස්ත්‍රීය සංවාද යනවනේ. එතකොට මම කීපපාරක් දැකලා තියෙනවා මේ ඒ කියන්නේ සාමාන්‍ය ඒ දැනුම නැති කට්ටිය ඇවිල්ලා එතන ඒ ඒකට සම්බන්ධ වෙලා ඒ කියන්නේ ඒ සාකච්ඡාව කඩකප්පල් වෙනවා සමහරවල්. ඒ කියන්නේ අපි කියමු දැන් ඔය ඔය සාකච්ඡා මෙහෙවන අයට එහෙම පුළුල් වැටහීමක් අඩුයි. මොකද ඔය ගොඩක් වෙලාට සාකච්ඡා මෙහෙවන්න දන්නේ ඒ රූප ආයතනින් ආයතනයේ ඉන්න කවුරු හරි මාධ්‍ය වේද. එයාට මුඛරිකම තියෙනවා නම් කතා කරන්න පුළුවන් නම් ප්‍රශ්න කරන්න පුළුවන් නම් අන්නේ අසුදුසුයි කියලා හඳුනන. නමුත් මේ ක්ෂේත්‍රය ගැන වැටහීම තියනවාද? සමබර දැක්මක් තියෙන. මේ මොකක්වත් නැහැ. ඉතින් ඒ වගේ අද මාධ්‍ය හැසිරවීම කියන එක හොඳ ප්‍රශස්ත නිවැරදි තැනක තියෙන එකක් නෙමෙයි. ඉතින් ඒ නිසා ඒවෙන් හරියට අර්බුද ඇති වෙනවා. ඒ ඒ විතරකුත් නෙමෙයි සමහරලාට විශ්වවිද්‍යාල කතිකාචාර්යවරු මහාචාර්යවරු ආවා වුණත් වෛද්‍යවරු ආවා වුණත් ඒගොල්ලන්ට එක ක්ෂේත්‍රයක් ගැන වැටහීමක් තිබුණා වුණාට ඒගොල්ලෝ කියන දෙයින් සමාජගත වෙන්නේ මොකද්ද? ඒකෙන් සිද්ධ වෙන අර්ථය අනර්ථය මොකද්ද කියලා එහෙම නිනව්වක් නැහැ සමහරවිට. කතා කරන්න ගියාම තමන් දන්න දේ උලුප්පන්න හදනවා. තමන්ගේ මතය ප්‍රකාශ කරන්න හදනවා. වෙන්නේ මොකද? දැන් ඒකට හොඳම දේ තමයි පහුගිය අලුත් අවුරුදු නැකත්. එතකොට නැකත් කමිටුවක් කියලා පත් කරලා ඉන්නේ මේ සුදුසු නැකතක් හදලා සුබ වේලාවකට මේ සමස්ත ජනතාවම එක අරමුණකින් එක වේලාවකට එක සත්කාරයක් පටන් අන්තිමට ඒ ඒ කමිටුව විසින්ම තමයි මිනිස්සු බෙදන්නේ. එතකොට ඒ ඒගොල්ලොම තමයි අන්තිමට එක වෙලාවක් කියනවා ඒක තව කට්ටියක් කියනවා වැරදි කියලා. එතකොට ඒ පිළිබඳ විශේෂඥයෙක්. එතකොට අන්තිමට ඒගොල්ලන්ගේ වැඩ පිළිවෙල නිසාම අර සමස්ත මූලික අර්ථයම ගිලිහිලා යනවා. ඉතින් අන්න ඒ වගේ හැම විටම තමන් කියන දේ හරි තමන් තමයි දන්නේ අනිත් ඒවා වැඩක් නැහැ. අන්න ඒ විදිහට ආකල්පයකින් බොහෝ දෙනා වැඩ කරනවා. ඉතින් භික්ෂුන් වහන්සේලා අතර වුණත් එහෙමයි ගොඩාක් අපි දකිනවා බණ කියන්න ගියා වුණත් අනිත් වැඩ කරන්න ගියා වුණත් මේ මම කියන එක විතරයි. මම තමයි ඒ ගැන දන්නේ. මම තමයි ප්‍රවීණය. අනිත් ඔක්කොම බොරු. ඒ නිසානේ දැන් අපි තමයි මේ ධම්මග හොයාගත්තේ. මෙතෙක් වැහිලා තිබුණේ වැහුණු සෝවාන් මග විවෘත කරන්න, වැහුණු අරිහත් මාර්ගයේ විවෘත කරන්න. මේ ත්‍රිපිටකයෙන් වැඩකුත් නැහැ. හැබැයි ත්‍රිපිටකයේ තියෙන එංගලන්තේ තමයි. මෙහෙම ප්‍රවාප දොඩවන්නේ. ඇයි? ඒ හැමතිස්සෙම මගේ එක තමයි උසස්ම එක. අනිත් ඒවා එකක්වත් වැඩක් නැහැ. එහෙම පවත්වන්න පුළුවන් කමක් නැහැ සමාජය. එහෙම පවත්වන්න පුළුවන් කමක් නැහැ සාසනය. එහෙම උනායින් පස්සේ අර සාසනය පවත්වන්න ඉන්න අය විසින්ම මේක ભેද බින්න කරලා විනාශ කරන තරක් තමයි නිර්මාණය. එහෙම හම්බුනේ. ඒක තමයි උතන අර <laughs> ඒ ඔකේ සමහර අවස්ථාවල් වල විශේෂඥ මතය ගන්න වෙනවා. සමහර අවස්ථාවල් වල අර මේ කියන්නේ කවුරු හරි විශේෂඥතාවයක් නැති වුණ කියන දේත් සලකලා බලන්න වෙනවා වගේ බලන්න වෙනවා. ඒක වෙන පැත්තකින් වැදගත්කමක් තියෙන්න පුළුවන්. හැබැයි අර අපි පරිස්සම් වෙන්න නැත්තේ දැන් මම යම් ආගමික වශයෙන් යම් පළපුරුද්දක් ඇතිව අත්දැකීම් තිබුණා වුණාට මට වෛද්‍ය වෘත්තිය පිළිබඳව වෙදකම පිළිබඳව මට ප්‍රවීණත්වයක් නැතිනම් මට අයිතියක් නැහැ අර වෛද්‍යවරයා විසින් ඒ සම්බන්ධ ප්‍රවීණයා විසින් කියන දෙයට අභියෝග කරලා ඒක නිෂේධ කරලා හෙලාතලා දකින්න මට අයිතියක් නැහැ මට ප්‍රශ්න කරන්න පුළුවන් මේක මෙහෙම වුණොත් මෙහෙම වෙන්නේ කොහොමද? ඒතර විශේෂඥයා කියලා අපි නිහඬ වෙන්න ඕනේ. අපිට නොයට හෙන තැන් අපිට විමසන්න පුළුවන් විමසන අදහසෙන්. නිෂේධ කරන අර්ථයෙන් නෙමෙයි. එතකොට මම කියන දේත් එයාට පුළුවන් ප්‍රශ්න කරන්න. ප්‍රශ්න කරන්න පුළුවන් ඒක විවෘත කරගන්න. හැබැයි නිෂේධ කරන අර්ථයෙන් ඒක පිළිබඳව නොබැලිය යුතුයි. නමුත් සමාජයේ හුඟක් වෙලාවට ওই සාකච්ඡා සංවාදවල වෙන්නේ එහෙම මහජනයාට નિවරදි අදහසක් මතු කරන්න ප්‍රශ්න කරලා සාකච්ඡා කරලා નિවරදි තැනකට එන එකට වඩා මම කියන එක තමයි හරි මගේ මතේ තමයි හරි කියලා තහවුරු කරන්න වාද විවාද කරන එක තමයි ගොඩක් තැන්වල අපිට ප්‍රකට වෙන්නේ. එහෙම හාමුදුරනේ බොහොම බොහොම වංශර බොහොම ගෙන් පැහැදිලි කරලා දුන්නා මතයත් එක්ක. හරි.